ඉන්දික මහත්මයා අවසරයි අපේ හාමුදුරනේ මට ප්‍රශ්න දෙකක් තියෙනවා පළවෙනි එක ඔබ වහන්සේගේ අර ජාතක කතා උදාහරණ දෙක ඇසුරෙන් මට නිකන් මට උපේක්ෂාව පැහැදිලි කරගන්න තමයි අවශ්‍ය පළවෙනි එක අර ඔබ වහන්සේ කිව්ව අර ජාතක කතාවක වඳුරෙක් මේ අර මේ මාර්ගය පෙන්නකොට අර ගලකින් ගහලා වඳුරගේ මස් කණ්ඩ හදලා තියෙනවා එතකොට අර ඒ බෝසත් වඳුරා මේ පාර පෙන්නලා තිනවා ඒ එයා ගැන ගැටීමක් තරහක් ඇති කරගන්න නැතුව. ඊට පස්සේ දෙවැනි එක අර වෙස්සන්තර ජාතකයේ අර ජූජක බමුණට දරුවෝ කියලා ඇලීමක් නැතුව මේ ඒක උපේක්ෂාවෙන් ඒ දන් මේ ඒක ඉවසලා තියනා වගේ අදහසක් ඔබ වහන්සේ දැක්කුවා. එතකොට ආම්ද්‍රණය එතකොට උපේක්ෂාව කියන අර ඇලි නිකන් සරලව කිව්වොත් ලීමක් හෝ ගැටීමක් නැතුව කිසියම් පුද්ගලයෙක් කරේ මේ අපි මොකක් හරි ඒක ඒක දක්වන අදහසක්ද පොඩි පැහැදිලි කිරීමක් කරගන්න ඕන නැත්නම් දැන් ඔබතුමා ඒ ප්‍රවේශයේ ගත්තු කාරණේ හරි නමුත් අපට දන් දීම උපේක්ෂාවෙන් කරන්න බෑ එතකොට දරුවෝ දන් දෙන්නේ උපේක්ෂාවෙන් නෙමෙයි උපේක්ෂාව නම් ආය 아무තු දානයක් නෑ එතන කරුණාවක්වත් මෛත්‍රියක්වත් එහෙම එකක් නෑ උපේක්ෂාවද. හැබැයි ඒ දාණය સિદ્ધ කරන්න උන්වහන්සේගේ තුල වර්ධනය කරලා තිබුණු උපේක්ෂාව එතන සහාය ධර්මයක් වෙනවා. එතන දාණය තමයි ප්‍රධාන පාරමිතාව. එතකොට අර වගේ නුසුදුසු පුද්ගලයෙක් නුසුදුසු ඉල්ලීමක් කරන අවස්ථාවේ පවා උන්වහන්සේට ඒ දාණය සම්පූර්ණ කරන්න පුළුවන් උනේ උපේක්ෂාව නැමැති ගුණය මත පිහිටා සිටින නිසා. එතකොට ඒ ඒ උපේක්ෂා ගුණයේ තියෙන උපයෝගීතාවය සහයෝගීතාවය අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය තමයි එතන පැහැදිලි කරන්නේ එහෙම නැත්නම් එතන ප්‍රධාන ක්‍රියාව වෙන්නේ දානයි උපේක්ෂාව එකට සහායක ධර්මයක් වුණා වංශේ අදහස් කරන්නේ මේ වගේ දෙයක් වෙන්න ඇති කියලා මම හිතනවා ඒ කියන්නේ ගැටීමක් හරි ඇලීමක් හරි නැතුව යම් කිසි ක්‍රියාවක යෙදෙනවා නම් ඒක උපේක්ෂා සාගතව කරන වගේ අදහසක් නේද වහන්සේ? ඔව් දැන් ගැටීමක් සහ ඇලීමක් නැතුව තියෙන්න පුළුවන් අනෙකුත් කුසල් සිත්වලදී. දැන් අපි ඥාන සංප්‍රයුක්ත කුසල් සිතක ඇලීමක් ගැටීමක් නැහැ. නමුත් මේ ඥාන සංප්‍රයුක්ත බව කියලා කියන්නේ උපේක්ෂාව නෙමෙයි. එතන ප්‍රඥා. ආ හරි. එතකොට අපි හිතමු ඉවසීම පුහුණු කරන්න පුළුවන්. එතනත් ඇලීමක් ගැටීමක් නැහැ. ඇලීමක් ගැටීමක් නැති වෙන්න ඕනේ. ඉවසීම පුහුණු කරන්න. හැබැයි එතන තියෙන එතන ඇලීමක් ගැටීමක් නැති වුණාට එතන තියෙන ශාන්තිය. එතකොට මෛත්‍රී පුහුණු කරන තැන එතන ඇලීමක් ගැටීමක් තියෙන්න විදිහක් නැහැ. හැබැයි ඇලීම ගැටීම නැති වුණාට එතන තියෙන මෙත්තාව. අන්න ඒ වගේ ඇලීම් ගැටීම් නැති හැමතැනම උපේක්ෂාව නෙමෙයි. ඇලීම් ගැටීම් නැති තැන කුසල මූලිකයි කියලා කියන්න පුළුවන්. එතන යම්කිසි කුසලයක්, එතන යම්කිසි ගුණයක් තියෙනවා. ඒ ගුණය උපේක්ෂාව බවටපත් වෙන්න තියෙන්න ඕන මූලික සාධක මොනවද කියලා සැලකිලිමත් වෙන කෙනෙකුට තමයි උපේක්ෂාව තුළින් අර தත්ත්වය ගොඩනගන්න පුළුවන්. ඔබ වහන්සේ හරි කියලා මටත් හිතෙනවා අර සතර බ්‍රහ්ම විහරණවල මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ටික අර ළඟින් යනවනේ ළඟින් යනවා ඔව් ඔය එක හරි ඔබ වහන්සේ කියන්නේ උපේක්ෂාව වෙනමයි අර ඇලීම ගැටීම නැති වෙච්ච පළියටම උපේක්ෂාව නෑ වෙනත් අදහසක් තියෙන්න හරි පැහැදිලිව දැන් අපි මේකට මම හිතන්නේ ඉන්දික මහත්තයා කලින් අහපු ප්‍රශ්නකටත් අපි ඔය කාරණේ පැහැදිලි කළා ප්‍රඥාව ඇතිතන අවිද්‍යාව නැතය අවිද්‍යාව ඇතිතන ප්‍රඥාව නැතය කියලා අපිට අවිද්‍යා ප්‍රඥා දෙකේ යම්කිසි අන්‍යෝන්‍ය ගතියක් ඍජුව කියන්න පුළුවන් හැබැයි අනිත් ධර්මවල අපිට එහෙම කියන්න බෑ මේ අපි හිතමු ගැටීම නැති වෙච්ච පමණටම ඒතනත්තා මෛත්‍රිය දියුණු කරපු කෙනෙක් ඒතනත්තාට ශාන්තිය තියෙනවා ඒතනත්තාට උපේක්ෂාව තියෙනවා එහෙම කියන්න බෑ මොකද ගැටීම දුරු කරන්න පුළුවන් තවත් ධර්මවල එහෙමයි ඔව් අන්න ඒ වගේ උපේක්ෂාව නොතිබුණාට අර ඇලීම් ගැටීම් සමනය කරන්න පුළුවන් තව කුසල ධර්ම තියෙනවා ඒ නිසා අපි උපේක්ෂාව කියන ගුණය වෙනම හඳුනාගෙන දියුණු කරන්න ඕනේ. එතනත් ඇලෙන්න ගැටෙන්න නැති බවක් තියෙනවා. හැබැයි ඒකේ මූලය වෙනස්.